අවසරයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී දකුණ වම තියෙන විට තද බවක් දැනුණා. පය භාගයක් යන විට කරකැවිල්ල වගේ දැනුණා. නැවත වීර්යයෙන් සක්මන් කළා. පසුව අපහසුාවක් නැතුව සැහැල්ලුවෙන් සක්මන් කරන්න හැකි වුණා. ඉතිරි පය භාගයwidetilde ප්‍රීතියෙන් සක්මන් කළා. තවදුරටත් සක්මන් කරන්න පුළුවන්කමක් තිබුණා. পাය ස්පර්ශය තද බව නැතව ගියා. මේක අරිට වැඩි ටිකක් විස්තර සහිතයි. භාගයක විතර සක්මන් විස්තරයක් කරනවා. වම දකුණට යනකොට ඒ දැනිච්ච ගති කියලා යනකොට ඒ ඔළුව නිකන් තෝන්තු වෙන්න වගේ මත් වෙන්න වගේ ගතිය එන්න පටන් අර ගන්නවා. මේ එකලස කය එක හිතේ එකලස දිගට යනකොට පරයන්කේ උනත් ඒක වෙන්න පුළුවන්. සක්මනේ උනත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට තමන් කරලා තියෙන්නේ ටිකක් වේගෙන් සක්මන් කරලා ආයෙත් අර සමබර භාවය අරගෙන තියෙනවා. අරගත්තට පස්සේ ආයෙසරයක් බලන්න වම තිනකොට දකුණ තිනකොට දැනෙන මේ තද ගතිය වගේ දේවල් වලට අමතරව තව මොනවද තමන්ට අස්පනා අපිට එතන එතන මොනද වැටෙන්නේ කියලා. මම මෙහෙම කියන්නම් කට්ටියට උනන්දුවක් ඇති වෙන පිණිස මට එක දවසක් වෙලාව හම්බුණා මේ වැලිකඩ හිර ගෙදරට ගිහිල්ලා මිනිමෙරුන් චෝදනා යටතේ ඉන්න හිරකාරයෝ මරණ ලක් චෝදනාවට ලක් වෙච්ච අය 114ක් හිටියයි කියලා කිව්වා හරිම ලස්සනයි වාඩි වෙන හැටි සාදු කියන්නේ ගම එක අඬට සාදු කියන්නේ ඒ කට්ටිය තේ එකක් දෙන්න ගියත් ඒගොල්ලෝම හදා බෙදා ගන්නවා නිලධාරින් ඉන්නවා ඒ උනට එක දිහා බැලුවාම කිසිම සබාවක නැති නිකන් ගොනුව තියෙනවා ඒගොල්ලෝ අතරේ ඔක්කොම පිරිමි බොහොම සිරියවන්ටයි මූණ මේ ඕගොල්ලන්ගේ විනෝන මූණ වලට වඩා බොහොම හොඳයි. ඕගොල්ලෝ මිනිමරු කට්ටියටත් වැඩිය මූණ ඉල්ලගෙන ජීවත් වෙයි. ඇයි කියලා මම දන්නේ. අර මිනිස්සු චෝදනා ලැබලා තියෙන මිනිහ මරදනෝග. අනේ බොහොම සන්තෝෂයෙන් භාවනා කරනවා. ඉතින් ඊට පස්සේ අපි සක්මන් කරුවාට පස්සේ ඒගොල්ලෝ අත්‍තර කරනවලු. ඊට ගෙදර මට ලොකු සතුටක් ඇති වුණා. අපි කට්ටිය සක්මන් කෙරෙවුවා. පොඩි පොඩි කණ්ඩායම් වලට හදලා සක්මන් කරුවාට පස්සේ ධර්ම සාකච්ඡා වේලාවේදී කියනවා එක්කෙනෙක් බොහොම ගැඹුරු ප්‍රශ්න වගේක් ඇහුවා. තක්මන් කරනකොට තියෙන විස්තර හොඳට දීලා එක්කෙනෙක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අබෝහන්තලා බණ කියනකොට අපිට කියනවලු මේ භාවනා කරනකොට කරපු පව් ගණන් ගන්න එපා. සීල කැඩිච්ච ගණන් ගන්න එපා. භාවනා කරන්න කියලා බෑනේ ස්වාමීන් වහන්සේ අපේ හිත දන්නවනේ. අපි මිනිමැරුවයි කියලා. අපි දන්නවනේ අපිට මරණ දඬුවම තීන්දුව වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අපේ හිත නිතරම මේ මාගේ සීලෙ මදි කියන අදහස වගේ තියෙනවා. ඔබ අහතර මට කෙලිම කියලා නැතිලු. සීලෙ ගණන් ගන්න නැතුව කරලා බලන්න කියලා. නමුත් මට නිකමට වගේ අද සක්මන් කරාලු. සක්මන් කරනකොට පළවෙනි පියවර තියෙනකොට මට හොඳට දැනුණලු මේ දකුණු පොළොව පයේ පොළොව තියන්නේ පයයි පොළොවේ තියන්නේ හොඳට තද ගතිය වැටුණා. ලේ වකේ යන අනිත් ඇඟ වල ඊට පස්සේ වම් පායට අර කරදරයක් නැතුව සතිය ගියා. මට හිතුණලු සතුටක් දැන් මේ සතියේ පිහිටෙව විතරක් නෙවෙයි ඒකට වමෙන් දකුණට ගියා දකුණෙන් වමට ගියා පියවර හතරක් එක දිගට වම දකුණ වම දකුණ කියනකොට රෝමෝද්ගමණය වෙන්න පටන් ගත්තා ඒක මේ බුදුහාමුදුර කියන උත්තරම සතිය මං වගේ මිනිමරුවෙකුට ගන්න පුළුවන්කම අරගෙන පස්වෙනි පියවර තියෙනකොට මට ඔබ වහන්සේට කියන්න හිතුණා ස්වාමීන් වහන්සේ අපි මෙතෙක් කල් හිතුවේ පුදුමාකාර මේ භාවනා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඉඳගෙනත් ඉඳලා තිනවා කපය ගන්න. මට කවදාකවත් වැදුන්නේ නැහැ කියලා. සක්මන් කරනකොට හතරවෙනි පියවර ඉඳලා පස්වෙනි පියවරට ගිහිල්ලා පස්වෙනි පියවර තියෙනකොට උන්තුවට සතිය වැටෙනකොට මම සතුටින් කියන්න හිතුණාලු. බුදුහාමුදුරුවෝ මේ හිරගෙදර ඉන්න අපටත් බණ කියලා තියෙනවා. ඕනේ නම් හතරවෙනි පියවර ඉඳලා පස්වෙනි පියවරට තියන්න පුළුවන්. මේ සතුට නිසා ස්වාමීන් වහන්සේ මම දිග්ගටම සක්මනේ කිනිච්චා. මට එතකොටම හිතුණා ස්තුති කරන්න කියලා ඔබ වහන්සේලාට මේ කරන්න ඇති. ඉතින් ඕගොල්ලන්ටත් ඒක හරියයි මං හිතනවා මරණ දඬුවමේ නියමෙච්ච දවසට. එතකන් තමයි මේ අල්ලා නැටි බල්ලයි කතා කර කර කර අනම්මනම් කතා කර කර ඉන්නේ. ඒක හිත කරගන්න බැරි දෙයක් නෙවෙයි. දකුණ තියුණ මොනද වැටෙන්නේ? වම තියුණට මොනද වැටෙන්නේ? දකුණ තිබුණ එකේ හේම වමට ගියාද? අතරමඟ කැඩුනද? මෙහෙම පීවර කීයක් යන්න පුළුවන්? මේක බැරිකමක් නිසා නෙවෙයි තියෙන්නේ. සතිය කියන එක දන්නේ නැහැ. එහෙම එක යායට මල් මහ හතරක් පහක් අමුණගෙන මල් මාලයක් අමුණන එකේ තියෙන වටිනාකම බුදුහාමතර කරන ගෞරවයක් බව අපි දන්නේ. ඉතින් ඒක කොහෙද තියෙන දේවල් ඔළුවේ දාගන්න. ඉතින් අර වගේ මරදඬෝණිය වුණාට පස්සේ ඒ ලස්සනයි ඒ අද්ද බන්දනතර කොහොමද හරි තුම ඇවිල්ලා කිව්වා. බොහොම ලස්සන කතා කරලා අද ඕගොල්ලෝ ඊට ගෙදර රැඳවියෝ මම කොමසාන්ස්. ලබනාත්මේ මම කොමසාරිස් වන්දනාගාරේ රැඳවියෙක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ කොමසාරිස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ වැඩි තියෙන උසාවියට විතරයි අපි ඔක්කොම සමානයි. දැන් මේ ස්වාමීන් වහන්සේ ඉතර අපි ඔක්කොම බිබින්න ගයි. වත් සුදු අඳිනවා මාත් සුදු අඳිනවා. කරමු කියනකොට වට හිතන කොච්චර මනුස්සකමක් තියනවද කියලා. ඉතින් මිනිස්සු ඉල්ල හිටියා කොමස් හදිස්තුමාගේ අනේ අපිට මේ වගේ මාසයකට දවසක්වත් දෙන්න අපිට බලන්න අපිට පේන්න මේ අපි මිනිවරුවට මොකද අපිට හිරගෙදර ඇතුලේ ඉඳගෙන වම දකුණ කරන්න පුළුවන්. වම දකුණ කරනවා නම් ඒක හරියට වාර්තා කරන්න හැටි. හරියට වාර්තා කරන්න හැටි. ඉතින් මේක අපි කරගෙන යන දෙවෙනි දවසේ නිසා ඉච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් මම හිතන ටික දවසක් යනකොට මම මේ කරන කතාවල් හිතට වදීවි. ඇයි සුබෝදාරාම කෙරුවා? ප්‍රශ්න හතරයි තිබුණේ. කොහොම ලස්සන කතා මොකක්වත් නැහැ. ඒක ඉදිරිපත් කරන නඩු ඔක්කොම තීන්දුවයි. මේ වගේ මට උසාවියට කනවන්න වෙන්නේ නැහැ. කට උතර ගන්න වෙන්නේ නැහැ. ඒක තින් මම ඉක්මන් වෙන්නේත් නැහැ. මේ යන ක්‍රමේ තමයි ක්‍රමේ. ඒ හොඳට මතක තියාගන්න සක්මනීල කරනකොට පරියන්ඛය කරනකොට තමන් කරන භාවනාව කියන්නේ කියලා වැටහිච්ච දේ ගානක් හදලා උත්තර ලියන්නේ ඉරි දෙකක් ගහන්නේ අන්න ඒ වගේ වැටහිච්ච දේ කියන්න ඉගෙන ගත්ත දවසේ ඕගොල්ලෝ කොහොම සතුටු වෙයි අපිට මොනවත් අඩුවක් නැහැ මෙන්න මේකයි කළ යුත්තේ කියලා පැහැදිලි කරගත්තාම manussකම කියන්නේම නිවනක් කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට